බොහොම ස්ප්‍රින්ග් ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. වෛද්‍ය විද්‍යාවේ කියන DNA සහ බුදුදහමේ පවසන රූප කලාප රූප කලාප 28 සමාවෙන්න රූප කලාප 28 එකමද? හෝ වෙනසක් තිබේද? නෑ දැන් DNA කියලා කියන తত্ত্বය රූප කලාපවල යම්කිසි සංයුතියක්. එතකොට රූප කලාප කියන ඒවා ඊටත් වඩා සූක්ෂම තත්වයට යනවා ඊළඟට රූප කියලා ගත්තහම පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී ඊටත් වඩා සියුම් ස්වභාවයට යනවා ඒක කොච්චර සියුම්ද කියනවා නම් රේරුකාණ මහානායකහට පැහැදිලි කරනවා අවසානයේ මේ නාම කිව්වත් රූප කිව්වත් මේවා අවසානයේ ක්‍රියාමාත්‍ර දැන් නාමය කියන එක නම් ක්‍රියාමාත්‍රිකයි කියලා අපට පැහැදිලිනේ හැබැයි රූපය කියන එකත් ක්‍රියා මාත්‍රයක් කියන තැනට එතන තියෙන්නේ මේ ශක්ති සමූහයක් ක්‍රියාත්මක වීමක් ඇති වෙලා ඒ කියන්නේ උන්වහන්සේක පැහැදිලි කරනවා දැන් අත ඔසවනවා අත ඔසවනවා කියන ක්‍රියාව ඒ එසවීම නැමැති ක්‍රියාව සිද්ධ වෙලා එසවීම නැවතිච්ච ගමන් ඒ ක්‍රියාව නවතිනවා එතන අන්න ඒ වගේ මේ ක්‍රියාවන් වල ස්වභාවය තමයි ඒක ක්‍රියාත්මක වෙනකම් විතරයි තියෙන්නේ අන්න ඒ බඳු ගතියක් තමයි මේ පරමාර්ථ වශයෙන් බෙදලා ගත්තන් පස්සේ මේ ධර්මවල පවතින්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒවා ඊටාම සියුම් ස්වභාවයන්. ඉතින් ඔය ඔය ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්න නම් වෛද්‍ය විද්‍යාවේ DNA කියලා කියන්නේ මොනවද කියලා පැහැදිලිව විග්‍රහ කරගන්නට ඕන. එතකොට ඒ මට්ටම තුල රූප කලාප කොහොමද හැසිරෙන්නේ කියන එක අභිධර්මයේ පැත්තෙන් අනිත් පැත්තෙන් විග්‍රහ කරගන්නවා. අපි DNA කියලා කිව්වට ඒව එක එක්කෙනා හඳුනාගෙන තියෙන ස්වභාවය සහ ප්‍රමාණය වෙනස්නේ. ඉතින් ඒ දෙපැත්තම ගැන හොඳ වැටහීමක් තිබුණොත් තමයි ඔය ප්‍රශ්නේදී වඩා निराවුල් විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි දල වශයෙන් ගත්තන් පස්සේ බුදුදහමේ රූපකලාප කියලා කියන්නේ තාම සූක්ෂම ස්වභාවයක්. ඒක මේ උපකරණයකින්වත් දකින්න පුළුවන් ස්වභාවයටත් එහා ගිය සූක්ෂම తত্ত্বයක්. එතකොට ඒ උපකරණයකින් දකින්න පුළුවන් වෙන්නේ ඒ රූප කලාප සමූහයක් එකතු වුණු තැන. එහෙම නැත්නම් ඒවා ශක්ති මට්ටමින් ක්‍රියාත්මක වෙනවා.